හේතු වෙන්නේ සිතක ඇති වෙන චේතනාවයි ඒකින්ද අපි අපේ හිතය නිවැරදිව ක්‍රියාත්මක වෙන විදිහට අපේ චිත්තසංතානය සකස් කරගත යුතු තියෙනවා. නිවැරදිව ක්‍රියාත්මක වෙන විදිහට නිවැරදිව ක්‍රියාත්මක වෙන විදිහට මොකද්ද මේ කාරණාව? සාමාන්‍ය ජීවිතේ වැඩ කරනකොට අපිට එන සිතුවිලි ධර්මානුකූල සිතුවිලි බවට පත් වෙන්න ඕනේ. අපිට ඒ ඒ අරමුණු හමුවේ එන්නේ අපිට අදාළ අතීතයට අදාළ අපි දැනගෙන තියෙන දේවල් වලින් තමයි අපිට අදහස් එන්නේ. එකම සිද්ධියකදී එක එක්කෙනාට එක එක්කෙනාට විවිධ අදහස් එන්නේ ඒකයි. එහෙනම් විවිධ වූ අදහස් එන්න හේතුව ඒ එක එක්කෙනාට සාපේක්ෂව අතීතය වෙනස් වෙනවා. අතීතය දැනගෙන තියෙන දේවල්. එහෙනම් වර්තමානයේ හැම වෙලෙම අතීතයට එකතු වෙනවා. නේද? ඒතර මේ වර්තමාන ක්‍රියාවලිය මගේ අනාගත සිතුවිලි වලට හේතු වෙනවා නේද? තේරෙනවද මම කියන එක? දැන් අපිට සිතුවිලි එන්නේ අපේ අතීතය හේතුවෙන්. වර්තමානයේ හැම වෙලෙම අතීතයට යනවා. නේද? එහෙනම් අතීතයට යනවා නම් මේ මොහොතේ මම වර්තමානයේ ජීවත් වෙන ආකාරයක සිතන ආකාරය අනිවාර්යයෙන්ම ඊළඟ මොහොතට හේතු වෙනවා හෙට දවසට හේතු වෙනවා එහෙනම් හෙට දවසේ මගේ සිතුවිලි වෙනස් කරන්න පුළුවන් දෙයිද? වර්තමානයේ මට එකතු වෙන දේවල් වල හැටියට හෙට දවසේ මගේ සිතුවිලි වෙනස් වෙනවා. එහෙනම් හෙට දවසේ නිවැරදිම සිතුවිලි මගේ හිත තුලින් නැగిලා එන විදිහට මට මගේ හිත හදන්න ඕනේ. නේද? එහෙනම් අද මට වැරදීමක් වුණා නම් හෙට දවසේ මම ඒක නිවැරදි කරගන්න ඕනේ. අද මට වැරදෙන්නේ මගේ තියෙන දැක්මේ තියෙන වැරදි හින්දා. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ මහා චත්තාරිස්ක සූත්‍රයේදී ඉස්සෙල්ලාම දේශනා කරන්නේ සම්මාදිට්ඨිය පූර්වාංගම වේ කියලා. සම්මාදිට්ඨිය පූර්වාංගම වේ. අපි නිවැරදි දෘෂ්ටියක් ඇති කරගන්න ඕනේ හැම වෙලේම ඒ දෘෂ්ටිය තමයි හැමදේටම මුල් වෙන්නේ පළවෙනි අංගයේ මූලික අංගයේ පූර්වාංගය කියලා කියන්නේ මුගාත්තන් වල අංග වශයෙන් දේශනා කරලා තියෙනවා. හරි. බලන්න අපේ පින්නත් මේ දැන් සබ්බාස සූත්‍රය වගේ ගත්තාම ඉස්සෙල්ලාම තියෙනවා දස්සනා පහතබ්බා කියලා. ඒ කියන්නේ දස්සන භූමියටපත් වෙන්න ඕන කියලා. අන්තිමට තියෙනවා භාවනා පහතබ්බා කියලා. හැබැයි දස්සනා පහතබ්බා පූර්වාංගම වේ කියලා. හරිද? ඒ කියන්නේ ඒක මූලික වෙනවා කියලා නැහැ. ඒ මොකද ඒවා ඔක්කොම එකවර වැඩෙන ධර්මතා හින්දා. මේ එක ආර්යශ්‍රේණි මාර්ගය කියන්නේ එකවර වැඩෙන ධර්මතා. හැබැයි එහි විශේෂයෙන් බුදුරජාන් වහන්සේ සම්මා දිට්ඨිය පූර්වාංගම වේ කියලා සඳහන් කරලා තියෙන පූර්වාංගම වෙන හින්දා. දැන් සබ්බාසව සූත්‍රයේදී භාවනා පහතබ්බා කියන එක අන්තිමට තියෙන හින්දා කට්ටිය කියනවා පළවෙනි තියෙන සෝවන් වෙනවා කියන එකයි. දස්සන පහතබ්බා කියලා. එතකොට කියනවා කට්ටිය භාවනාව තියෙන්නේ සෝවන් වුණාට පස්සේ කියලා. හරිද? භාවනා කරනවා. ඉතින් එහෙනම් පූර්වාංගම වේ කියලා තියෙන්න බෑ. මෙතන තියෙන පූර්වාංගම වේ කියලා. මගේ අමතක කාරණාවක් මතක් කරේ එනම දෘෂ්ටිය කියන එක පිළිබඳව දැඩි අවධානය අපි යොමු කරන්න ඕනේ. ඊයේ අපි කතා කරා ඒ වගේම සීලය පිළිබඳව මේ මහා චත්තාරික සූත්‍රයේ අංග 8 පිළිබඳව ඊයේ දවසේ අපි සාකච්ඡා කරා. ඉතින් හෙට දවසෙත් අනිත් දවසෙත් වෙනකොට මේ පින්නවත් ඇත්තන්ට මේ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවලු මහා චත්තාරික සූත්‍රය අපි සාකච්ඡාවට ගත්තේ නිවන් දකින්නවා කියන්නේ මොකක්ද කියලා තේරුම් කරවන්න. හරිද? හුඟක් අය හිතාගෙන ඉන්නේ නිවන් දකින්න කියන එක අద్භූත දෙයක්. ඒක කොයි වෙලාව හරි භාවනා කරගෙන ඉන්නකොට වෙයි. හරිද? ඇත්ත. වෙයි තමයි. හැබැයි ඒක ඉබේ පහළ වෙන දෙයක්, අద్භූත දෙයක්, කාගෙන්වත් ලැබෙන දෙයක් නෙවෙයි. කාගෙන්වත් ලැබෙන දෙයක් නෙවෙයි නම් ප්‍රාර්ථනා කරලා හරියයිද? නේද? ඔය ප්‍රාර්ථනාව යට තියෙන්න ඕනේ අදිෂ්ඨානය. හරි? නිවන් දකින්න ඕන ධර්මතාව ගැන සඳහන් කරන පාරමිතා කියලා. පාරමිතාවල ප්‍රාර්ථනා පාරමිතාව අහලා තියෙනවද? නේද නෑ මොන පාරමිතාවක් තියෙන්නේ? අදිෂ්ඨාන පාරමිතාව තියෙනවා. ඒකට ප්‍රාර්ථනාවත් එක්ක මට ප්‍රබල අදිෂ්ඨානයක් තියෙනවා. මේ කරන සියලු දේ මට දැන් අපි කියන්නේ පින්කමක් එහෙම කළා මේවා නිවන සඳහා හේතු වේවා. ඔන්න ඔතන තියෙන එකම ලාභයයි මේ ප්‍රාර්ථනාවේ තියෙන්නේ. ඒ තමයි අතහැරීමේ සංකල්පනාවක් ඇති වෙනවා. එද නිවන සඳහා හේතු වෙගෙන නැත්නම් අර ඊළඟ භවයේ මෙච්චර භවභෝග සම්පත් සඳහා හේතු වේවා නේද? මේවා මේ කරන දේවල් මෙන්න මේ මේ වගේ ලෞකික සම්පත් සඳහා හේතු වේවා කියන්නේ නැතුව අපි පුරුදු වෙලා තියෙනවා නිවන සඳහා හේතු වේවා කියලා කියන්න. අන්න ඒ නිවන සඳහා හේතු වේවා කියලා කියද්දී අපිට අතුලාන්ත හැඟීමක් තියෙන්න ඕනේ. ඒක අතහැරියා වගේ හැඟීමක්. ඒවා මට නේද මට මෙන්න මේ වගේ ඒ කියන්නේ එතකොට අපිට නිවන මතක් වෙනවා ප්‍රාර්ථනා කරද්දී එතකොට මගේ අරමුණ ඒක බව මතක් වෙනවා ඉතින් ඒ අරමුණ විතරක් තිබිලා මදි අරමුණකට යන්න අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ හැම වෙලේම මම මේක කරනවාමයි කියලා ඉතින් ඒ අදිෂ්ඨානයට යන්න නම් අපිට නිවන් දකින්නවා කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරගන්න ඕනේ මොකද්ද මේ නිවන් දකින්නවා කියන්නේ එතකොට අපිට ඒ සඳහා පිළිපන් කෙනෙක් බවට පත් වෙන්න පුළුවන් ඒ සඳහා කටයුතු කරන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකින්ද අපි බලමු මොහොතකට කල්පනා කරලා නැවත වාරයක් අපි ඊයේ කතා කරත් ආයතරයක් මම මේ ටික මතක් කරනවා. මොකද මතක් කරන්නෙම දැන් ඊයේ මම කිව්වා උත්සාහ කරන්න කියලා පුළුවන් තරම් සීලය අරමුණු කරා මේ දවස් ටිකේ මම කිව්වා පුළුවන් වුණොත් අපි සති දෙකක් හරි චත්තාරිසු සූත්‍රය කතා කරමු කියලා. නමුත් කතා කරිය යුත්තේ එක ළඟ සති දෙකක් නෙවෙයි. එහි තියෙන කාරණා ගැඹුරෙන් ටිකක් අධ්‍යයනය කරාට පස්සේ පසුව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන තව සතියක්. ඉදිරි කාලෙදී ප්‍රත්‍යක්ෂ වැඩසටහනේ. නමුත් මේ වෙලාවේ අපි මේ කතා කරන්නේ බොහොම සරලව අත්‍යවශ්‍ය ටික කරුණු දැන ගැනීම සඳහා. මොනවා හරි දෙයක් කරද්දී පින්නත් නේ අපිට සිතුවිලි එනකොට එන්නේ අතීත සිතුවිලි හේතු වෙලා එකතු වෙලා. හරි අන්න ඒක ගැන පොඩ්ඩක් අද කතා කරන්නයි හදන්නේ. හේතු වෙලා එකතු වෙලා කියලා කියන එක තේරුම් ගන්න දැන් මට මෙහෙම හිතන්න මට කවුරු හරි ගැන අදහසක් තියෙනවා මෙයා මෙන්න මේ වගේ හොඳ වැඩක් කරලා තියෙනවා කියලා. නැත්නම් මම මෙහෙම කියන්නම්කෝ. අපි කොහේ හරි තැනකට යනවා. යන්නේ හරිම සාන්ත ගතියකින්. යනකොට එතන ඉන්න කවුරු හරි කෙනෙක් රුස්සන්නේ නැති අපිට රුස්සන්නේ නැති නුරුස්සන වැඩක් කරනවා. ඒක දකිනවා මම. දැක්කට පස්සේ මට තරහ සිතක් තියෙනවා දැන්. හරි. ඊට පස්සේ කවුරු හරි ඇවිල්ලා ඒ තැනත්තා ගැන මට කේලමක් කියනවා. දැන් දැන් මට තරහසිතක් තියෙනවා. හැබැයි ඒ තරහසිතේ තියෙනවා කාරණා මං කරගත්ත එක නෙවෙයි ඒක. කාරණා දෙකක් අන්තර්ගතයි. මොනවද කාරණා දෙක? මම රුස්සන්නේ නැති වැඩක් එයා කරනවා දැක්කා. ඊට පස්සේ මෙයාගේ කේලම හැරුවා. ඒ දෙකටම මට අතීතයේ සිත් පහළ වුණා. ඔන්න බලන්න ඒක අතීතයට ගියා. නේද? අතීතයට ගියාට පස්සේ මේ දෙකටම ඒ සිත් නේද? මේ සිත් දෙකම දැන් තියෙනවා එකක් එයා මට එයා රුස්සන්නේ නැති වැඩේ කරපු එක අනිත් එක මට අහවලා කියපු කේලම කියන දෙකම හේතු වෙලා දැන් මෙහෙම ඉන්නකොට එයා මට ඇවිල්ලා පොඩ්ඩක් පරස වචනයක් කියලා බැලලා යනවා. ඒකත් අතීතේට ගියා. දැන් කාර ගොඩවල් තුනක් තියෙනවා අතීතේ. නේද? ගොඩවල් තුන තමයි රුස්සන්නේ නැති වැඩේ කරපු එක සහ කේලම අහපු එක සහ දැන් බලන්න මොකද වෙන්නේ කියලා. හරිද? දැන් බලන්න මේ තුනම හේතු වෙලා මේ තුනම එකතු වෙලා දැන් ලොකු තරහක් එනවා. දැන් තරහසිත හැදෙන්න ඔන්න අතීතයේ හේතු වෙලාද නැද්ද? ඔන්න බලන්න දැන් ඔහොම තියෙදි දැන් ওই අතීතයේ දැන් ওই කාරණා තුනම හේතු වෙවි එකතු වෙවි මට මෙහෙ එනවා දැන් මට ඉන්න අමාරුයි. ඒ ඉන්නකොට මෙයා ඇවිල්ලා මගෙන් සමාවරන් යනවා. හරිද? දැන් මට ඇවිල්ලා කියනවා ලොකු වැරද්දක් වුණා. හරි එහෙම කියලා සමාවරන් යනවා. හැබැයි ඒක ඉස්සර බැලලා ගියා කියවනම නේද? දැන් මොකද වෙන්නේ බලන්න. සමාව අරන් ගිය ගමන් මට හිතෙන ඇත්ත තමයි මෙයා හොඳයි කිව්වේ. දැන් අන්න අර සමාව අරගෙන දැන් දැන් ගොඩවල් හතරක් තියෙනවා. සමාව අරගෙන ගිය ගොඩේ ඒවා තමයි දැන් එන්නේ. නේද වැඩිපුර. හැබැයි ටිකක් වෙලා යද්දී මෙහෙමත් හිතෙනව නේද බලන්න. සමාව ගත්තට අර බයින වෙලාවේ කිව්ව දේවල් <laughs> නේද? අන්න එහෙනම් ආයතරහ යනවා. නේද? ආයෙ හිතෙනව නෑ ඒ වුණාට සමාව ගත්ත විදිහ. එහෙනම් බලන්න සැරෙන් සැරේ මොකද වෙන්නේ? එක වෙලාවකට මේ ගොඩෙන් එකතු වෙනවා ඊළඟ සැරේ මේ ගොඩෙන් එකතු වෙනවා ඊළඟ සැරේ අර ගොඩෙන් එකතු වෙනවා වෙලාවකට දෙක තුනෙන්ම එකතු වෙලා මැද ගානක් වෙනවා මල්ල කරදරේ අපිට ඊට පස්සේ නේද එහෙනම් ඊළඟට මේකේ තියෙන වටින කාරණාවක් මම කියන්න යන්නේ කවුරු හරි මට කම්බුලට ගහනවා හරි දැන්ට සති දෙකකට විතර ඉස්සලා කියනවා කම්බුලට ගහුවේ ගහප් වෙලාවේ හොඳටම රිදුනා කොහෙද රිදුනේ කම්බුල දැනුත් මතක් වෙනකොට රිදෙනවා. කොහෙද රිදෙන්නේ? හිත. ඒක වර්තමාන එකක්ද අතීත සිදුවීමක්ද? අතීතයේ තිබ්බ කම්බුල රිදෙච්ච එක. වර්තමාන. එහෙනම් මේ දැන් නැවත නැවත රිදෙනවා මට. නැවත නැවත අරක මතක් වෙන මතක් වෙන රිදෙන අපරාධයක් ඒක. ඒක ඉවර වෙච්ච එකක් නේද? ඒකෙන්ද මෙහෙ රිදෙනවා. එහෙනම් අතීතය මෙහි ඇවිල්ලා අපිව රිද්දනවා. හරි? ඔන්න බලන්න මේ ප්‍රතිකාරය තේරුම් ගන්න කවුරු හරි කෙනෙක් ඇවිල්ලා අපිට මෙහෙම කියනවා. ඒ කියනකොට මට සිතුවිලි පහළ වෙන්නේ. ඕක කොච්චර ගණන් ගන්න දෙයක් නෑ. ඕක මොනවද? අහවලා ඔය කියන කෙනා හරිම හොඳ කෙනෙක්. ඒ වෙලාවේ ඇතිවෙච්ච ශනික කෝපයක් ඒක. එයා ඊට පස්සේ ගැන පසුතැවෙනවා. මාත් එක්කත් මෙහෙම කිව්වා කියලා කිව්වොත් අර ගහපේකේ වේදනාවයි මේ කියපු වචන ටික දැන් ඔන්න අතීතයේ මේ ටික කියන්නේ. දැන් අරකට මේකත් හේතු වෙනවා. නේද? හේතු වෙච්ච හින්දා දැන් අර ආපු වේදනාව අඩුද නැද්ද? අඩුද නැද්ද? අඩු වෙනවා අනිවාර්යයෙන්ම නේද? නැත්තම් කවුරු කෙනෙක් මෙහෙම ඇවිල්ලා කිව්වා. දැන් අර දෙවෙනි කොටස නැතුව මේ විදිහට කිව්වා කියලා හිතන්න. වාට කම්බුලට ගහුවා. හරිද? ඈ මේ මිනිස්සයා කවුද වාට කම්බුලට ගහන්නේ? එහෙම කරනකම් බලාගෙන හිටියද? ඉවසන්න හොඳ නැහැ. හ්ම් ඔය වගේ කිව්වොත් අර වේදනාව අර බලන්න අතීතයෙන් හිටින වේදනාවට දැන් ආවේ උත්තේරකයක්. වැඩි වුණා. මම අහනවා අපේ පින්වන්තයගෙන් අතීතයෙන් වර්තමානයට එන අතීතයේ හේතුවෙන් වර්තමානයට එන දුක් වේදනා එහෙනම් මැදට කෑල්ලක් දාලා අඩු වැඩි කරන්න පුළුවන් දෙයිද? ඒක නේද? නේද? එහෙනම් මං කිව්වොත් අපි වැඩිපුරම දුක් විඳින අතීතයේ හින්දාද නැද්ද? නේද? මානසික දුකක් තියෙනවා ඔක්කොම විඳින්නේ අතීතයේ හින්දා. එහෙනම් මැදට යමක් දාලා ඒ අතීත වේදනාව මෙහෙට එන එක බ්ලොක් කරලා දාන්න, වහලා දාන්න, නැති කරලා දාන්න පුළුවන් දෙයිද? ඉතින් ඒක ඉක්මනට කරගන්න එක හොඳ නැද්ද? ඇයි දන්නවද? අර කම්බුලට ගහපේ කියන දැන් දුක් විඳින්න ඕනේ නේද? එහෙනම් මුකුත් නොකර හිටියොත් ඒ එන එක නවතීද? නෑ, නවතින්නේ නෑ. සමහරట్లాට වැඩි වෙන්නත් පුළුවන්, අඩු වෙන්න පුළුවන් ලොකු කාලයක් යනවා. කාලානුරූප සමහර වෙලාවට අවුරුදු 6කට 7කට ඉස්සෙල්ලා කිව්ව වචන. අවුරුදු 10කට විතර ඉස්සෙල්ලා කරපු වැඩ. හින්දා තාමත් වේදනවද නැද්ද? ඒක නේන්න. නේද අපරාධයක්. කිසිම තේරුමක් නැති වැඩක්. හ්ම්. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය මොකද කරේ? මොකටද? අන්න අර අතීතයේ ඉඳන් ඔය බෑන්නේ වගේ අපේ විතර නෙවෙයි කාපු බීපු නාපු ඇඳපු ඒවා ආයෙ ඉල්ලනවා අපේ හිතේ. නේද? හ්ම් පරණ ඒවා ඔක්කොම ඉල්ලනවා. අන්නේ ඉල්ලන ඉල්ලලා නිකන් ඉන්නේ නැහැ. මේ වෙලාවේ දෙන්න නැත්තම් අන්න දුක් ඇති කරවනවා. ලොකු දුක් මෙතනින් ඇති කරවනවා. එහෙනම් පරණ කාපු වීපු නාපු ඇඳපු ඒවා ඒ වගේම අතීතේ බැනුම් අහපෙව්වා දුක් විඳේවා අතීතේ සැප තිබුණා නම් අන්න ඒ සැප නිසාවෙන් වර්තමානයට එන්නේ සැපද දුක්ද? ඒ සැප මතක් වෙනකොට දැන් දුක් එන්නේ. අතීතයේ දුක් තිබුණා නම් එව්වා මතක් වෙනකොට දැන් එන්නේ දුක්මයි. එහෙනම් සැප තිබ්බත් දුක් තිබ්බත් ඒක නේනම් නේද? අතීතයේ සැප තිබ්බත් දුක් තිබ්බත් මෙහෙට එන්නේ දුක්මයි අතීතේ හේතු වෙලා. එහෙනම් මොකක්ද ඒතර මේ වැඩේ? එහෙනම් ඉක්මන් ප්‍රතිකාරයක් කරන්න ඕනේ. මේ දෙක මැදට යමක් දාන්න ඕනේ. අතීතේ නම් වර්තමානයේ දක්වා තියෙන කොටස දාන්න ඕනේ. දාන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මොකද පහසුයි. මේ හැම මොහොතක්ම යන්නේ අතීතයට. නේද? එහෙනම් මේ වෙලාවේ මං සිතන පතන දේවල් අන්න අරහෙන් එන එක නවත්තන්න පුළුවන් දේවල් හිතුවොත් ඒක නවතිනවා. අන්න ඒ එන දේවල් නවත්වන ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. හරිද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ අන්න ඒකයි කියන්නේ දෘෂ්ටි ඍජු කරගන්න කියලා. තමන්ගේ දැක්ම වෙනස් වෙනකොටම මොකද වෙන්නේ? ගොඩක් ප්‍රශ්න එසඳලා යනවා. තමන්ගේ දැක්ම වෙනස් වෙනකොටම ගොඩාක් ප්‍රශ්න එසඳලා යනවා. හරි. එහෙනම් ධර්මයේ තියෙන වටිනාකම නේද? කොච්චරද බලන්න කොච්චර විදෝනවද කියන්න. නේද? අපි කොච්චර විදෝනවද අන්න ඒ විදවන විද විදව විද විදව ඉන්නේ නැතුව ඒ අතීතයේ ඇවිල්ලා මෙහි විදවීම් කරන්න දෙන්නේ නැතුව වහලා දාන නැති කරලා දාන ධර්මයක් අපිට තියෙනවා. එහෙනම් ඒකෙන් උපරිමයක් කොට ප්‍රයෝජන ගන්න ඕනේ. උපරිමයක් කොට ප්‍රයෝජන ගන්න ඕනේ. ඒ සඳහා අපි දැඩිව ක්‍රියාත්මක භාවයට යන්න ඕන තේරිච්ච අය පින්වත්නි ඒ සඳහා මහා විශාල වැඩ පිළිවෙලකට යනවා. ඒක තේරෙන්න ඕන කට්ටියට. ඒක මෙහෙම එකක් තියෙනවා මං දුක් විඳ විඳින්න ඕනේ නෑ. මං කොහොමත්ම දුක් විඳ විඳින්න ඕනේ නෑ කියලා තේරෙනවා. අන්නේ තේරිච්ච අය මේ වැඩ පිළිවෙල කොහොම හරි තමන්ගේ ජීවිතේට එකතු කරගන්නවා. ඒකයි කියන්නේ ධර්මයේ ඇලෙනවා කියලා සමහර අය. මොකද මගේ ප්‍රශ්න විසඳන්න මට තියෙන එකම ක්‍රමවේද බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මය කියලා හොඳටම වැටහෙනවා බොහෝ දෙනාට. වැටුණාට පස්සේ එයාලා ඒක තුලින් අවශ්‍ය කරන වැඩ පිළිවෙල සකස් කරගන්නවා. හොඳයි. දැන් අපි හිතමුනොත් මොකද කරන්න ඕනේ යහපත් දෘෂ්ටියකට එන්න ඕනේ කියන එකයි සම්මාදිට්ඨිය පූර්වාංගම වේ කියලා කිව්ව එකයි. දුන් දෙහි විපාක ඇත, පුදු පූජාවන් හි විපාක ඇත, ආදි වශයෙන් තියෙන නේද විශේෂයෙන් කරකපු කියපු දේවල් වල නේද දුසිරිතෙහි සුචරිතේ විපාක ඇත මෙලොවක් ඇත පරලොවක් ඇත ආදි වශයෙන් තියෙන කාරණා ටික අපි දන්නවා ඒකට ඒ වාට ප්‍රතිවිරුද්ධ කිසිම වැරදි දෘෂ්ටියක් අපේ අතේ තියෙන විදිහක් නැහැ ඊළඟට අපි සංකල්ප වශයෙන් ගත්තොත් එහෙම මෙතන යන්න බලන්න මේ දෘෂ්ටි අර්ථ දක්වන හැටි අපි ඊයේත් කතා කරා සංකල්ප වශයෙන් ගත්තොත් අපේ පින්වත්නි නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා සංකල්පනා නේද ඊළඟට කාම විතර්ක විහිංසා සංකල්පනා කියලා ඊට විරුද්ධ සංකල්පනා තියෙනවා ඒතර කාම සංකල්පනා කාම ව්‍යාපාද විහිංසා කියලා කියන මේවට කියනවා අකුසල විතර්ක අකුසල සංකල්පනා කියලා නේද එතකොට නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා කියන ඒවාට කියනවා නිවැරදි නිවැරදි සංකල්පනා කියලා එතකොට වැරදි සංකල්පන වලට කියන්නේ මොනවද කියලාද? මිත්‍යා සංකල්පනා කියලා. අනිත් ඒවාට කියනවා සම්මා සංකප්පනා කියලා. එතකොට මේක කොටස් මෙන්න මේ ටික දන්න බව යම් කිසි හිතක් වැරදි කියන්නේ මිත්‍යා සංකප්පනාව මිත්‍යා සංකප්පනාව විදිහට දන්නවද සම්මා සංකප්පා සම්මා සංකප්පය සම්මා සංකප්පය විදිහට දන්නවද? ඒක නෑට අඳුර ගන්න පුළුවන්. මේක මිත්‍යා සංකල්පය මේක සම්මා සංකල්පය කියලා. අන්න ඒ අඳුන ගන්න පුළුවන් වෙන්නේ නිවැරදි දෘෂ්ටියෙන් හින්දාද නැද්ද? නේද? නිවැරදි දැක්මක් තිබ්බොත් නේද ඒක අඳුන ගන්න පුළුවන් වෙන්නේ. අන්න ඒකයි කියන්නේ උතරදී පැහැදිලිවම සම්මාදිට්ඨිය පුරාගම වේ කියලා. හ්ම් සම්මාදිට්ඨිය පූර්වාංගම වේ කියලා කියන්නේ එයාට ඒක තේරෙන පමණින්ම අපි දන්නවා එයා දන්නවා එයාගේ දෘෂ්ටිය හරි එහෙනම් නේද? ඒත් ඒ දැන ගැනීමම එයාට සම්මාදිට්ඨිය මේ සම්මාදිට්ඨියක් තියෙන හින්දා තමයි නිවැරදි දැක්මක් තියෙන හින්දා තමයි වැරදි සංකල්පනාව මේක නිවැරදි සංකල්පනාව මේක කියලා දන්නේ. එහෙම නැත්නම් දන්නේ නෑ. එහෙම නැත්නම් ඒක දන්නේ නෑ. උදාහරණයක් කියන්නම් මම. දානයක් දීලා යමක් ප්‍රාර්ථනා කරනවා. හරිද? මට අහවල් ජීවිතේ මෙන්න මේ වගේ භවභෝග සම්පත් ලැබෙන්න ඕනේ කියලා. මේ ජීවිතයේ තියෙන ප්‍රශ්න අයින් වෙන්න ඕනේ. අහවල් ජීවිතේ මෙච්චර මෙච්චර භවභෝග සම්පත් ලැබෙන්න ඕනේ. අපි දන් දෙන්නේ ඒකටයි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒක නෙක්කම්ම සංකල්පනාද නැත්නම් කාම සංකල්පනාද? ඒව කාම සංකල්පනා නේද? ඒක නමුත් මම දානයක් දුන්නානේ දානයක් දීලා මේක ප්‍රාර්ථනා කරලා මම දන් දුන්නා මට නෙක්කම සංකල්පන ඇතුනේ කියලා යම් කිසි කෙනෙක් හිතාගෙන ඉන්නවා. යම් කිසි කෙනෙකුට හිතලා තියෙනවා. අන්න ඒ හිතලා තියෙන යාගේ දැක්ම හරි දැන් සමහර අය කියනවා මේ පංචිල් සමාදන් වෙන්න ඕනේ රැක්කා කියනවනේ අපි. ඇති කියනවා. භාවනා කරන්න කිසි දෙයක් කරන්න ඕනේ නැහැ කියනවා පංචිල් දැක්කම ඇති කියනවා සමහර අය. හරිද? අන්න ඒ ඒ අය හරියට ඒ මතේ එල්බිලා ඉන්නව නැද්ද? එල්බිලා ඉන්නවා. අන්න ඒ එල්බ සිට ගන්න තීරණ ගන්නේ එයාගේ දැක්ම අනුව. එයාට අතීතයේ ලැබිලා තියෙන தත්ත්වයන් තමයි එයාට අතීතයේ ලැබිලා තියෙන දැනුම අනුව තමයි එයාට ඒ සංකල්පන ඇති වෙන්නේ. එහෙනම් අපිට ලොකු වගකීමක් තියෙනවා. මොකද්ද සම්මා සංකප්පය? මොකද්ද සම්මා වාචා? මොකද්ද සම්මා කම්මන්ත? මොකද්ද සම්මා ආජීව? අන්නේ නිවැරදි අදහස් එන්නේ එයාට යහපත් දෘෂ්ටිය තියෙනවා විතරයි. හරි යහපත් දෘෂ්ටිය ඇති කර ගන්න නම් අපි ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ යෝනිසෝ මනස්කාරය ඇති කර ගන්න ඕනේ. ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ යෝනිසෝ මනස්කාරය ඇති කර ගන්න ඕනේ. ඒ කියන්නේ මේ දෘෂ්ටිය නැగిලා එන මනස්කාරය. ශ්‍රවණය කරපු පමණින් ඒක සිද්ධ වෙන්නේ නෑ ශ්‍රවණය කරපු පමණින් යහපත් දෘෂ්ටියකට එන්නේ නෑ ශ්‍රවණය කරන්න ඕනේ ඒකට අදාළ මානසිකාරය සකස් කරගන්න ඕනේ. ශ්‍රවණය කරලා ඒකට අදාළ මානසිකාරය සකස් කරගන්න ඕනේ. ඉතින් ඒකට අපි දැඩි වැඩපිළිවෙලකට යන්න ඕනේ. හරි. මොකද මම ඒකයි අද දවසේ මේ දෘෂ්ටිය ගැන පොඩ්ඩක් කතා කරන්නේ. දෘෂ්ටිය ඍජු කරගන්න ඕනේ කියන එක දෘෂ්ටිය කියන්නේ මොකද්ද කියලාත් අපි හොඳට තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන මම දැන් එහෙම කියන්නම් ඕක අපි කතා කරපු කාරණාවක් තමයි ඒ වුණාට හිතට එකඟව ජීවත් වෙනවා කියන එක හරියද? කියලා. ඒවත් හුඟක් අය කියනවා ඔව් හිතට එකව තමයි ජීවත් වෙන්න ඕනේ. නේද? කට්ටිය ආඩම්බරනුත් කියලා මම හිතට එකව ජීවත් වෙන්නේ කියලා. ඔව්. දැන් අපි ආ කවුරු හරි පුද්ගලයෙක් ඉන්නවා. එයා ගැන මම හිතාගෙන ඉන්නේ මට දැනෙලා තියෙන්නේ මට තේරිලා තියෙන්නේ එයා හරීම නරක පුද්ගලයෙක් කියලා. හරිද? ඒ කියන්නේ මම අහලා තියෙන දේවල් වල හැටියට මට දැනට තේරෙන්නේ. එයාගේ නම කියනකොට මම කියන්නේ ආප්පෝ කතා කරන්නවත් එපා මට නම් ඔය මොස්ත පෙන්නන්නවත් බෑ. කියලා නරකම නරක පුද්ගලෙක් කියලා හිතාගෙන ඉන්නේ. දැන් මම අද හැන්දෑව කාත් එක්ක හරි කතා කරන්නේ මෙයා ගැන කතා කරද්දී හිතට එකගවම මේ මනුස්සයා නම් නරකයි කියලා. ඒතර එයා නරකයි කියලා කියන්නේ මට හේතු ගොඩක් තිබ්බා කියලා හිතන්නකෝ. දැන් දැන් අද හැන්දෑවේ රෑ වෙලා කවුරු හරි මට හම්බ වෙනවා. එයා මට ඔප්පු කරලා පෙන්නනවා මෙයා හරිම හොඳ කෙනෙක් කියලා. මම කියන්නේ අහවල් අහවල් සිද්ධි. එතකොට ඒවයි ඡායාරූප ගෙනල්ලා මෙන්න බලන්න හඬපට ගෙනල්ලා මේ ඔක්කොම කරලා පෙන්වන්නේ නැහැ මෙයා මෙහෙම කෙනෙක් මෙහෙම කෙනෙක් කියලා. මට ඒක පාටම තේරෙනවා ඇත්ත නේනම්. මට වැරදිලා තිබුණා. ඉතින් මං හිතාගෙන හිටියේ නැතර මෙන්න මේ විදිහ වැඩ මෙයා කරලා ඇති කියලා. මෙයා නෙවෙයි මෙයා නෙවෙයි කරලා තියන්නේ කියලා මට දැන් මොකද වෙන්නේ? එක පාටම පැහැදීමක් ඇති වෙනවා. හරි. මේ වචන ටික මේ ටික ඔක්කොම මේ උනේ මොකද අතීතයේ තිබ්බ සිද්ධි වලට මෙතන වර්තමාන එක වැටුණා. නේද? එතකොට දැන් මට එයා ගැන හිතෙන්නේ නරක කෙනෙක් කියලාද හොඳ කෙනෙක් කියලාද? හොඳ කෙනෙක් කියලා. දැන් මං අද උදේ හිතට එකඟවම එයා ගැන කියන්නේ කොහොම කොහොමයි කියලාද? එයා හරි හොඳ කෙනෙක් කියලා. නේද? හැබැයි ඊයේ හැන්දෑව වෙනකොටත් එයා හොඳ කෙනෙක් විදිහට ඉඳලා තියෙනවද නැද්ද? ඉඳලා තියෙනවා. හැබැයි මං දැනගෙන හිටියේ නෑ. එහෙනම් හොඳ කෙනා ගැන මම ඊයේ හැන්දෑවේ හිතට එකඟවම කියන්නේ නරක කෙනෙක් කියලා. එහෙනම් ඊයේ හැන්දෑවේ හිතට එකඟවම මම කිව්වා එයා කියන්නේ නරක කෙනෙක් කියලා. ඒක හරිද? ඒක වැරදි. තේරුණාද? එහෙනම් මං හිතට කිව්වම ඊයේ හැන්දෑවේ කිව්වා මෙයා නරකයි කියලා. අද උදේ කියනවා මෙයා හොඳයි කියලා. එතකොට මේ එහෙම ඒවා වගේක් පේන්න පිනවනේද රටේ? මේ ඊයේ හැන්දෑවේ කියනවා හොඳයි කියලා මේ උදේ කියනවා නරකයි කියලා ආයෙ කියනවා හොඳයි කියනවා ආයෙ කියනවා නරකයි කියනවා නරකයි කිව්වට හොඳයි කියනවා හොඳයි කිව්වට නරකයි කියනවා ප්‍රශ්නයක් නැද්ද ඒකේ? හිතට එකගොම එහෙම කියනවා නම් තව ටිකක් හරි කමක් නැහැ. කියන ඔක්කොම මිනිස්සු කියන්නේ හිතට එකගොම නෙවෙයි සමහර අය වංචාවට කියනවා. සමහර අය දෘෂ්ටි වැරදිලා කියනවා. අන්න යමක් වැරදෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා නේද? අපි අපි මේ දෘෂ්ටියත් හදා ගන්න ඕන අපේ. සමහර කෙනෙක් කපටිකමට බොරු කියනවා. සමහර කෙනෙක් තේරෙන්නේ නැති හින්දා බොරු කියනවා. එතකොට වැරදි දෘෂ්ටියෙන්ද බොරු කියන යට අපිට සමාව දෙන්න ලේසි ගොඩක්. නේද? ඇයි? එයාට ඉතින් දැනෙන හැටිනේ ඉතින් මොනවද කරන්නේ? නේද? එහෙනම් අපේ දෘෂ්ටිය ඍජු කරගන්න ඕනේ. හිතට එකඟව ජීවත් වෙන එක හරි කොයි වෙලාවටද හිත හරි දේ නේද හිත හරි දේ හිතන වෙලාවට ඒ හිතෙන දේ හරිනම් හිතට එකඟ වෙන එක හොඳයි හිතන දේ වැරදි නම් හිතට එකඟ වීම හරියන්නේ නැහැ. එහෙනම් අපි බලන්න ඕනේ හැම වෙලේම අපිට ලොකු ගැටලුවක් එන්න ඕනේ අපේ පින්වත්නි. අපි ඔක්කොම මට හරි මට හරි මට හරි කියන විදිහට ජීවත් වෙනවා. නේද? සාමාන්‍ය ජීවිතයේදී අපි මට හරි මට හරි මට හරි කියලා හිතන විදිහට ජීවත් වෙනවා. අතීතයේදී අපි හරි කියලා හිතාගෙන ජීවත් වෙච්ච දේවල් වර්තමානයේ හුඟක් වෙලාවට දැනුණා වැරදි කියලා. එතකොට එහෙම කාලයක් තිස්සේ සැරෙන් සැරේ සැරෙන් සැරේ ගත්ත එක එක එක එක තීරණ සමහර කාලවල මට ලොකු වෙනකොට තේරෙනවා පසු කාලීනව තේරෙනවා මම ඒ ගත්ත තීරණ වැරදි කියලා අද මං ගන්න තීරණ හරියටම හරියද දන්නේ නැහැ. අදත් මං තීරණ වගේක් ගන්නවා ඒ ගන්න තීරණ හරියටම හරිද කියලා මං දන්නේ නැහැ. එහෙනම් මොකද කරන්න ඕනේ? අන්න ඒ තීරණ පිළිබඳව මම නේද? ගොඩාක් විනිශ්චයකට යන්න ඕනේ. මොකක් එක්කද විනිශ්චය කරන්න ඕනේ? ධර්මයත් එක්ක විනිශ්චය කරන්න ඕනේ. ඒකයි නිවැරදි දේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය. අන්න ඒ ධර්මයට අනුව විනිශ්චය කරලා බලන්න ඕනේ. මගේ හිත හරිද හරිද හරිද කියලා හැම වෙලෙම හැම වෙලෙම බලන්න ඕනේ. එහෙම බැලුවේ නැත්නම් අපි සමහරවිට වැරදි දේ වැරදි දේ හරි කියලා හිතාගෙන නේද වැරදි දේ ක්‍රියාත්මක කරමින් ජීවත් වෙන හැබැයි එතන ඥාන සංප්‍රයුක්ත නැහැ නේද? නුවණින් දන්නේ නැහැ මම. ඉතින් වැරදි දේවල් කරනවා. ඒකේ මේ දෘෂ්ටිය ඍජු කර ගැනීම කියන එක ගැන අපි ලොකු ලොකු අවධානයක් යොමු කරන්න ඕනේ. ඒකට මොකද කරන්න ඕනේ කියලා හොයලා බලන්න ඕනේ. හරිද? දෘෂ්ටිය ඍජු කර ගන්නවා කියන එකට මොකද කරන්න ඕනේ කියලා හොයලා බලන්න ඕනේ. මේ බලන්න ඒක එහෙම උනේ නැත්නම් අපේ පින්නන්නේ අපි ලොකු ලොකු වැරදි වලට ලොකු ලොකු වැඩි වලට යනවා. ඒ සඳහා කළ යුතු දේ පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා. සද්ධර්ම ශ්‍රවණය ධර්ම ශ්‍රවණය කරන්න හොඳට. ඒ ධර්මය ශ්‍රවණය කරනකොට පළවෙනි වතාවට මට හිතෙනවා ඇත්ත නේනම් මේ කියපු කතාව. ඇත්ත නේනම් මේ කියපු කතාව කියලා හිතෙනවා. ඒ හිතුන පමණින් ඔක්කොම හරියනවාද? අහනකොට හුඟක් අයට තේරෙනවා කියනවත් එක්ක මට බණ අහන් ඉඳි ඔක්කොම තේරෙනවා කියලා. හුඟක් අය එතනින් නවතිනවා. ඒ කිව්ව පමණින් ඔක්කොම හරියන්නේ නැත්තේ ඇයි? දෙවෙනි කාරණාව මතක තියාගන්න ඕන. එතකොට දෙවෙනි කාරණාව තමයි මතක තියාගන්න ඕන. දැන් ඒකත් අහගෙන නිකන් ඉදී. හරිද? අපි ඒකෙන්ද මතක තියාගන්න දැඩි අදිස්ථානයක් ගන්න ඕනේ. ඒ සඳහා වැඩපිළිවෙලකුත් සකස් කරගන්න ඕනේ. මම අහන ධර්මයේ කොහොම හරි කරලා මතකයේ තියාගන්නවා කියලා තීරණයක ඉන්න ඕන. අහන ධර්මය කොහොම හරි මම මතක තියාගන්නවා කියලා. ඒකට වැඩ පිළිවෙලක් හදාගන්න ඕන. ඒව හදාගත්තේ කොහොමද කරන්නේ? අපි හරියට දැන් මේ දවස්වල ප්‍රත්‍යක්ෂා වැඩසටහනේදී එක එක සැලසුම් හදාගන්නවානේ. නේද? ඉතින් මේ සඳහා අපි යම්කිසි ආකාරයක මතක තියාගන්න ඕනේ කියන වැඩපිළිවෙල ඒ වැඩපිළිවෙල මතක තියාගන්න එක්ක පොඩි සටහනක් ලියලා තියාගන්නවා පේන තැනක හරියි නැත්නම් තමන්ගේ පාවිච්චි කරන දිනපොතක ලියලා තියාගන්නවා අදාළ කරුණක් විදිහට නේද? ඒ ඒ දවසේ මම ඉගෙන ගත්ත ඒවා පුළුවන් නම් දිනපොතේ ලියන්න කියලා මම කියලා තියෙනවා. ඉතින් ඒක දවස ගානේ එතන කොහේ හරි තැනක පේන තැනක තියාගන්න මම අහගත්ත ධර්මය ධාරණය කරගන්න ඕනේ. අහගත් ධර්මය ධාරණය කරගන්න ඕනේ කියලා ධර්මයක් ඉවරුණාට පස්සේ අහලා ධාරණය කරගත්ත දේ මේ දැන් ඔය පත්තරයක ලිපියක් කියවුණත් අපි කියවගෙන කියවගෙන යනවා. කීවලේලා රූපවාහිනියක ප්‍රවෘත්තියක් බැලුවා වුණත් ඉතින් අහගෙන අහගෙන යනවා. හැබැයි හුඟා කලාතුරකින් කෙනෙක් තමයි කල්පනා කරලා බලන්නේ අරකින් මට මොනවද අපි දැන් පැය භාගයක් විතර ලිපියක් කියවලා කියලා හිතන්න හොඳ සාක්ෂිය ලිපියක් මම කියවුවා. හරි කියවලා ඉවරලා එක පැත්තකින් තියෙන මොනවට මොනවද මට මතක කියලා බලන්න පුරුදු වෙන්න. හරි මොනවද මට මතක කියලා බලන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම මොනවද මට මතක කියලා බලන්න පුරුදු වුණොත් එහෙම අපිට ටික දවසකින් මොකද වෙන්නේ? යමක් මතක හිටිනවා. නැත්තම් මොකද වෙන්නේ යමක් මතක හිටින්නේ නැහැ. ඉතින් ওই ගොඩ දේවල් අපි කියවලා තියෙන දේවල් හැටියට අහලා තියෙන කියවලා තියෙන දේවල් හැටියට ඒවෙන් කොච්චර ප්‍රමාණයක් ගිලිහිලාද බලන්න. නේද? ඒකින්ද තමන්ගේ දෘෂ්ටිය નિවැරදි කරගන්න නම් කළ යුතුම දේ තමයි ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. ඒ ශ්‍රවණය කරපු ධර්මය මතක තියාගන්න ඕනේ. හරි එහෙනම් ඊළඟට මේ එකතු කරගත්ත ධර්ම කර්ම අපි හැමදාම කියනවා තමන්ගේ හිතෙන් නිවැරදිව නැగిලා එන විදිහට සකස් කරගන්න ඕන. හරි? කොහොමද මේ නිවැරදිව නැగిලා එන විදිහට සකස් කරගන්නේ? ඒ පිළිවෙල. පිළිවෙල නැවත නැවත කටපාඩම් කරන්න ඕන. පිළිවෙලට හිතෙන් නැగిලා එන විදිහට කටපාඩම් කරන උදාහරණයක් විදිහට අපි හිතමුකෝ මේ ධර්මයක් අවබෝධ කර ගැනීම සඳහා අවශ්‍ය කරන කමඨහනක් කියලා. ඒ කමඨහනේ පළවෙනි තැනේ ඉඳන් දෙවෙනි තැන, තුන්වෙනි පියවර, හතරවෙනි පියවර, පස්වෙනි පියවර තමන්ගේ මනසින් නැగిලෙන්න ඕනේ. පළවෙනි පියවර කියනකොට දෙවෙනි පියවර එන්න ඕනේ, දෙවෙනි පියවර කියනකොට තුන්වෙනි පියවර එන්න ඕනේ, හතරවෙනි පියවර එන්න ඕනේ. මේ වගේ තමන්ගේ පැත්තෙන් කොහොම හරි කරලා ඒ මතකය පිළිවෙලකට ඒකට කියන වචසා ಪರಿචිතා කියලා පිළිවෙලකට තමන්ගේ පැත්තෙන් නැగిලා යන විදිහට මේක සකස් කරගන්න ඕන. හරිද? අන්න එහෙම සකස් කරගත්තට පස්සේ තමයි දෘෂ්ටිය નિවැරදි කරගන්න නම් මොකද කරන්න ඕන? මනසින් දකින්න ඕනේ කියලා කියන්නේ භාවනාවක් විදියට හෝ ඒ තමන්ගේ ප්‍රායෝගිකව ඒ දේවල් පිළිබඳ මනසේ තියෙන හැඟීම අයින් වෙන්න නම් මනසින් ඒ පිළිබඳ දකින්න ඕනේ. හරි. ඒ කියන්නේ විමස විමසා දැන් දැනගත්තු ධර්ම කාරණා විමසීමසා. අපි දැනගන්න ධර්ම කාරණා නම් කොටස් පහකට බෙදන්න පුළුවන්. එක්කෝ අපි කය ගැන දැනගත්තේ, එක්කෝ වේදනා ගැන, එක්කෝ සිත් ගැන එක්කෝ සැකසීම් නැත්නම් සංස්කාර ගැන එක්කෝ විඥානය පිළිබඳ. ධර්මයේ අපි දැනගන්න කාරණා ටික වැටෙන්නේ ඔතෙන්ට නේද? රූප වේදනා සංඥා සංකාර විඥාන. එහෙනම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මාලාව නැත්තම් ඒ ගැලීම තියෙන්නේ කොහෙද? මගේ ළඟ. මෙතන තියෙන මේ ගැලීමට අර ඉගෙනගත්තු ධර්ම කරුණු දාලා දාලා දාලා දාලා බලන්න ඕනේ. ඒක ඒක යොමු කර කර යොමු කර කර බලනවා. එන්නේ එතකොට දැන් අනිත්‍යයි කියලා නම් අපි දැනගත්තා. අපි හිතනවා වේදනාව අනිත්‍යයි කියලා මම දැනගත්තා කියලා. හරිද? වේදනාව අනිත්‍යයි කියලා නම් දැනගත්තේ අන්න ඒ දැනගත්ත කාරණාව තමන්ගේ තුලින් මනසින් දකින්න නම් මම මොකේද මොකේද සමවදින්න ඕන? වේදනාවට සමවදින බලන්න ඕන. හරි? ඒක තමයි අපේ දෘෂ්ටිය කියන එක සම්පූර්ණයෙන්ම සිජුභාවයට පත් වෙන්න. දැන් අපි මේක උදාහරණයකින්ම පැහැදිලි කරගන්න ඕනේ. හා. අපේ ජීවිතය කියන්නේ මොකක්ද? අතීතය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් මම අහනවා මේක මේ අයගෙන් මගේ අතීතය කියන්නේ සිද්ධි සමුදායක් කිව්වොත් මොකද කියන්නේ? අතීතය කියන්නේ සිද්ධි ගොඩක් නේද? හ්ම්. කාලයකට හරීම වැදගත් ඉතා වැදගත් කියලා හිතපු සිද්ධි දැන් මේ වෙනකොට නේද මම්ම දන්නවා ඒ කාලේ ඒ සිද්ධියට මම කොච්චර ලොකු වටිනාකමක් දුන්නද කියලා නේද සමහර දේවල්ට අපි ලොකු වටිනාකමක් දීලා ඒ වටිනාකමක් දීලා මොකද කරලා තියෙන්නේ ඒ කාලේ ගන්නකොට ඒවා හින්දා මැරෙන්න හැදුවා නේද ඒවා නැතුව බෑ මේක මෙහෙම වෙන්න ඕන මේක මෙහෙම වෙන්න ඕන කියලා අද මට තේරෙනවා දැන් අවුරුදු ගාණක් ගියාට පස්සේ මම ඒ දවස්වල අර නට නට හිටියේ අපරාධ තේරුමක් නැතිවීම දෙයකට කියලා. නේද? එතකොට ඒ වගේ සමහර සිද්ධි තියෙනවා අතීතේ මං ගොඩාක් ඒවට ඉඩ ප්‍රස්ථා ලබා දීලා දැන් වර්තමානයේ මම මේවා සම්පූර්ණයෙන්ම අයින් වෙච්ච ඒවා කියලා නේද? එතකොට මට හිතෙනවා අතීතයේදී මේ සිද්ධිය මේ සිද්ධිය පිළිබඳ මට නිවැරදිව දැන් තියෙන අදහස තිබුණා නම් මම ඔච්චර දුක් විඳින්නේ නෑ කියන එක දන්නවා. හරි. කොහොම හරි කමන්නේ මේවා තේරුම් ගැනීම සඳහා තවදුරටත් මොකද්ද කරන්න ඕන කියන එක තේරුම් ගැනීම සඳහා මෙන්න මේ වගේ වුණොත් මොකද කියන්නේ මම අහන මෙයාගෙන් අපි වේදනාව පැත්තට පොඩ්ඩක් හැරෙමු. හරිද? හැම වේදනාවක්ම මොකද වෙන්නේ? ඇති වෙනවා නැති වෙන මේ හැම වෙලෙම කොහේ හරි තැනක හරියට දිය බුබුලු නගිනවා වගේ නේද ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන මේ මේ ඉන්ද්‍රියන් හරහා අපිට මනෝ සංපස්සජ වේදනා ඇති වෙනවා ඒක චක්කු සංපස්සජයෙන් පුළුවන් සෝත් සංපස්සජයෙන් පුළුවන් ගාන ජීවය කාය මනස කියන ඒවා නොයේකුත් වේදනා හැදෙනවා එතකොට මේ හැදෙන වේදනාවල් හැම එකක්ම ගත්තොත් ඒ මොහොතේ ඇති වෙනවා ඒ මොහොතේ නැති වෙනවා නේද? ඇති වෙන. ඇයි වේදනාව කියන එක මොකක්ද වේදනාව කියන්නේ චෛතසිකයක්. එතකොට වේදනාව කියන්නේ චෛතසිකේ ਸਰවචිත්ත සාධාරණ චෛතසිකයක්. ඒ කියන්නේ හිතත් එක්කම ඇති වෙලා හිතත් එක්කම නැති වෙලා යන එකක්. හිතේ ආයශය චිත්තක්ෂණයයි. එන වේදනාවේ ආයශය චිත්තක්ෂණය. නේද? හිතත් එක්කම ඇති වෙලා හිතත් එක්කම නැති වෙලා. එහෙනම් අපිට ඇති වෙන මේ වේදනාවල් වගේක් වෙනවා මේ ශරීරේ. ඒ හැම එකක්ම එක ක්ෂණයක ඇති වෙලා නැති වෙලා යන, ඇති වෙලා නැති වෙලා, ඇති වෙලා නැති වෙලා, ඇති වෙලා නැති වෙලා යන දේවල්. හරිද? මම මේ කියන්න හදන්නේ මේ මේ මේ ඒ ටික අපි ගන්න මේ මතක තියාගන්න මේ සංකල්පයක් වෙනස් කරන්න මේ දෘෂ්ටියක් වෙනස් වෙනවා කියන්නේ මොකද්ද කියලායි මේ කියන්න හදන්නේ. සම්මා සතියට අදාළව. එහෙනම් වේදනාව කියන එක ඇතිව නැතිව ඇතිව නැතිව යන එකක්. නේ? ඊළඟට මේ ඇතිව නැතිව යන වේදනාව වෙනස් වෙනවද නැද්ද? ඒක හැම වෙලෙම වෙනසකට භාජනය වෙනවා. මේ මොහොතේ යම් වේදනාවක් හැදුණා නම් ඒකත් හේතු වෙලා ඒකත් ප්‍රත්‍ය වෙලා ඊළඟ මොහොතේත් හැදෙනවා ඊළඟ මොහොතේ හැදෙනවා ඒවා හැම එකක්ම එකට එකක් එකට එකක් වෙනස්. දැන් අපි යනවා ජීවිතේ මොකක් හරි දෙයක් ගැන. ජීවිතේ සිද්ධි තියෙනවා අපේ. නේද? ජීවිතයේ සිද්ධි තියෙනවා ඒ එක සිද්ධියක් අරන් බලන්න ඒ සිද්ධිය පුරාවටම මොනවා හරි සිද්ධියක් වෙච්ච එකක් අරගෙන ඒ සිද්ධිය පුරාවටම මගේ ළඟ තිබිලා තියෙන මොනවද? ඒ සිද්ධිය නිසා ඇතිවෙච්ච ඇති වෙලා නැති වෙලා ගිය වේදනා ගොඩක් මේ දේ සිද්ධිය කියලා කියන්නේ මොකද වේදනානුවයි මට මේ සිද්ධි මතක තියලා තියෙන්නේ. සැප වේදනා තියෙන සිද්ධි සහ දුක් වේදනා තියෙන සිද්ධි වශයෙන් ගොඩ මතක වෙලා තියෙන ඊළ අලබු වේදනාව අනුව. ඒ හැම එකක්ම අරගෙන බලන්න හැම ශරණයකම ඇති වෙන සැප වේදනා දුක් වේදනා සැප වේදනා හෝ දුක් වේදනා සැප වේදනා දුක් වේදනා මේ විදිහට තමයි මේ වේදනාවල් දිගටම ඇතිව නැතිව ගිය වේදනා ඛණ්ඩයකට තමයි අපි සිද්ධියක් කියලා කියන්නේ. හරිද? ඒ ඒ සිද්ධියත් එක්ක නොයේකුත් වේදනාවල් අපිට ඇති වෙලා ඇති වෙලා නැති වෙලා කියලා තියෙනවා. ඒ වේදනා මාලාවක් නේද? වේදනා පේලියක්, වේදනා ෆ්ලෝ එකක් කියනවා. ගැලීමක් නේද? ඒතකොට යම් සිද්ධියක් පටන් අරගෙන ඒ සිද්ධිය ඉවර වෙන මොහොත දක්වා මොහේකුත් සැප වේදනා දුක් වේදනා සැප වේදනා දුක් වේදනා සැප වේදනා දුක් වේදනා ගොඩාක් ඒ සිද්ධිය තිබිලා තියෙනවා. තේරෙනවද? හ්ම්. දැන් අපි එකක් දෙකක් කරන් බලමුද? හ්ම්. එකක් දෙකක් කරන් බලමු. මට මොනවා හරි කෑම જાතියක් කන්න ඕන කියලා හිතුණා. හරිද? මොනවා හරි කෑම જાතියක් කණ්ඩ මොන කියලා හිතුණා කියන සිද්ධිය. දැන් මට හිතිච්ච වෙලාවෙ ඉඳලා දැන් මේ කෑම හදලා නැහැ. හදන්න බඩුත් නැහැ ඒකට. මේක කණ්ඩ මොන කියලා හිතුණා. ඒ කණ්ඩ මොන කියලා හිතුණා වේදනාව තියෙන්නේ දුක් පැත්තේද සැප පැත්තේද? අපි තුන් මෙහෙම බින්දුව කියන්නේ සැපත් නැති දුකත් නැති කියලා. හරිද? යටපැත්ත කියන්නේ දුක් පැත්ත කියන්නකෝ. උඩ තියෙන්නේ සැප පැත්ත කියලා හිතන්නකෝ. හරිද? අපි මේක මෙහෙම අඳින්න යන්නේ මේක මෙහෙම කරලා. දැන් කණ්ඩ මොන කියලා හිතච්ච වෙලාවෙ ඉඳන් තියෙන කොයි පැත්තේද? දුක් පැත්තේ. ඒ කෑම හොයනකොට දුක් පැත්තේ හම්බුනේ නැත්තම් ඒ දුක් පැත්තේ. නේද? වෙන කවුරු හරි කනවා දැක්කොත් ඒතර තව අඩු වෙනවද වැඩි වෙනවද? තව වැඩි වෙනවා. කොහොම හෝ යටපැත්තේ තිබිලා තිබිලා තිබිලා තිබිලා අන්තිමට මම කොහේ මේ කෑම දකිනවා කියනවා. හැබැයි ලොකු බෝඩ් එකක් ගහලා තියෙනවා. මෙච්චර ගාණක් වෙනවා කියලා. දැන් ආය දකින්නකොටම නම් උඩට ගියා. දැන් දහසට පල්ලෙහාට එනවා. නේද? හරි. මම කොහොම හරි වියදම් කරලා තර්ක කරලා ඔක්කොම කරලා සෑහෙන මුදලක් යට කරලා මේක ගන්නවා. හරි ගත්තාම දැන් ආයෙ උඩ පැත්තට ඇවිල්ලා තින්නේ නේද? ඊට පස්සේ දැන් ගේන්න ඕනේ. ගේන්න ගියාම උස්සගෙන එන්න ගියාම ආයෙ දුක් පැත්තේ. ගෙනල්ලා හොදන්න ගියාම දුක් පැත්තේ. කපන්න ගියාම දුක් පැත්තේ නේද? ඔක්කොම තියෙන ඊට පස්සේ හපනකොට නම් හපලා සැප දිවට දැනෙන මොහොතේ විතරක් මේක ටක් ගාලා උඩ නැගෙනවා. දැන් ඔන්න සැප පැත්තේ. හරිද? දැන් එක කටක් මේ කටේ තියෙන්නේ. මෙතනින් පල්ලෙහාට ගිය ගමන් ආය මේක පල්ලෙහාට බහිනවා. නේද? ඊට පස්සේ <laughs> ඊට පස්සේ මොකද වෙන්නේ? තව කටක් ඕන වෙනවා. ඊට පස්සේ මම ආය දාගන්නවා. දාගන්නකොටම ආය ගෑවෙනකොට ආය උඩට ගියා. හරිද? ආයෙ මෙතෙන් පල්ලෙහාට ගිය ගම හරි මම ගොඩක් අරන් ඇවිල්ලා තියෙනවා දැන් ගොඩක් අරන් ඇවිල්ලා නැත්තම් මොකද වෙන්නේ කාරණාට පස්සරයක් හයසරයක් දාපු ගමන් ඉවර වුණා ඉවරෙච්ච ගමන් ආයෙ දැන් කොහෙද ඒකයි කියන්නේ දිව කියන්නේ ගිනි ගොඩක් වගේ ඇයි ගිනි ගොඩ මොකද කරන්නේ හම්බෙන හම්බෙන ඒවා පුච්චලා දානවා නේද පුච්චපු තැනක් නැහැ හරිද ඒ වගේ මේ දිව අපි හම්බ කරපු දේ පිටරදම හා දැන් මං ගොඩක් ගෙනලා තියෙන කියන්නේ දැන් මොකද කරන්නේ? දැන් හරි පළවෙනි එක ආ දැන් දුක් පැත්තට ගියේ හින්දා ආය කටක් දැම්මා. ආය දුක් පැත්තට ගියා. එහෙනම් ආය කටක් දැම්මා. දැන් තියෙනවා ඕන තරම්. අද අමාරුවෙන් ගෙනාවේ. දැන් හැබැයි බලන්න මේක තියෙද්දිම දැන් මම 10 වෙනි කට දැම්මා. ඒත් දුක් පැත්තට ආවා. නේද? ආයස පැත්තට ගියා. දැන් මේක නිකන් ප්‍රස්තාරයක් වගේ යනකොට ඉස්සෙල්ලාම මෙහෙම ඊට පස්සේ මෙහෙම නේද? දැන් අන්තිමට 15ක් 20ක් විතර අපි හිතමුකෝ දැන් තියෙනවා ඉතින් දැන් හොයාගත්තේ අමාරුවෙන් ගෙනාපේවනේ දැන් මේ සතුට ලබන්නේ ගෙනාවේ. දැන් දානකොට මොකද වෙන්නේ? සතුට හැදෙන්නේ නැහැ. දිවක් තියෙනවා ගෙනාපේවුවක් තියෙනවා සතුට නැහැ. දැන් ගෙනාපේවට මොකද වෙන්නේ? අපරාධය. නේද? එතකොට අන්න බලන්න ඒක නේද අපිට හුඟක් වෙලාට වෙලා තියෙන්නේ හුඟක් වස්තු නැති වෙනකොට මේ වේදනාවනෝ වේදනාව ගැන හිතනකොට අපිට ලොකු දෘෂ්ටියක් සකස් වෙනවා. හරි හරි යහපත් දැක්මක් එනවා. යහපත් දැක්මක්. මේ අපි බොහෝ දේවල් හොයනවා. හොයලා අරගෙන එනවා. නේද? එහෙම නැති වුණොත් එහෙම ලොකු දුකකින් ඉන්නේ ගේන්න බැරි වුණා. හැබැයි ගෙනල්ලා ටික දවසකින්ම ඒ <laughs> පාම වෙනවා. නේද? ඒ කියන්නේ ඒකෙන් සැප ලබන්න බෑ ස්ථිරව. ඒක මට තේරුන්නේ නෑ. නේද? හැබැයි හම්බුනේ නැත්තම් හැමදාම ඉන්නේ දුකේ සමහර අය සමහර අයව හම්බුන්නේ නැහැ කියලා මරණ කම දුකේ ඉන්නේ හරිද හැබැයි යාළුවට තේරෙන්නෙම නැහැ හරිද බැරි වෙලාවකවත් මට හම්බුණා නම් එයාලා හිතන්නේ අපේ අම්මේ හම්බුණා නම් දනී මම හැමදාම සතුටෙන් ඉඳ තිබ්බා කියලා හිතන්නේ හැබැයි ඇත්තටම හම්බුණා නම් මොකද වෙන්නේ ටික දවසකින්ම අර කෑම වගේ තමයි ඒ චුට්ට අපි තේරුම් ගත්තා මට ඕන කරේ එතන තේරුම් කරවන්න පළවෙනි එක ඕකෙන් ඔය කියපු කාරණා මේ දෘෂ්ටිය ගැන කතා කරද්දී ප්‍රායෝගිකව අපිට සිද්ධ වෙන දේවල් ගැන මම කියන්නේ. එතකොට පළවෙනි එක තමයි ඒ චුට්ට තේරුම් ගත්තනම් මම අලුතෙන් මට මගේ හිත කියනවා මේවා ළඟ තිබ්බනම් මට සතුටින් ඉන්න පුළුවන් කියලා. ඒ ගැන තියෙන තණ්හාව නැති වෙනවා අනේ අනේ මේ මොනවා හම්බුණත් මෙයාව එහෙම එක දිගට ඒ වස්තුවෙන් සතුට කරලා තියන්නේ දැන් ඒකින්ද මහා තණ්හාවෙන් මේවා ඇඟිලා ගන්න අවශ්‍ය නැහැ හම්බෙන දෙයක් හම්බෙයි කියලා. අනිත් එක තමයි මේකදී අපි දැනගන්න ඕන කාරණාව බලන්න. දැන් අර කෑමක් හොයන්න මං ගියා කිව්වනේ. ඒකේ වැඩිපුරම තිබිලා තියෙන්නේ කොයි පැත්තේද? දුක් පැත්තේ. තැන් තැන් වල තමයි උඩට ඇවිල්ලා ගියේ. අන්තිමට ඉවරනාට පස්සේ දුක් පැත්තේ. මම මෙයාට කියනවා ජීවිතේ හැම සිද්ධියක්ම අරන් බලන්න. ජීවිතේ හැම සිද්ධියක්ම ওই විදිහට නැද්ද? ඒ කියන්නේ අපි සැප විඳිනවා කියලා වැඩිපුර විඳලා තියෙන්නේ දුක්. හරිද? මාත්‍රීය සැප වේදනා කීපයක් හින්දා අධිකතරක දුක් හින්දා මම හැමෝටම කියනවා ධර්ම දේශනාව ඉවරුණාට පස්සේ අද පැවරුම පැත්තකට ගිහිල්ලා තමන්ගේ ජීවිතයේ සිද්ධිවල ඒ සිද්ධිය යනකොට පේලියක් වේදනා පේලියක් ඇති වෙලා නැති වෙලා ගියා අතීත සිද්ධිවල අරන් බලන්න හුඟක් සිද්ධි මෙනෙහි කරලා බලන්න ඒ හැම එකම මම ඉඳලා තින්නේ යට පැත්තේ වැඩි පුරඳලා තියෙන්නේ නේද? ඊට පස්සේ පොඩි සැපයක් විඳලා තියෙනවා. ආය යට ආය යට වැඩිපුර මිනිස්සු ඉන්නේ දුක් පැත්තේ යට පැත්තේ. නේද? ඉතින් ඒක තමයි කියන්නේ නිවැරදි දෘෂ්ටියකටපත් වුණොත් කොච්චර භයානක විදිහට අපේ කෙලෙස් වලට තියෙන කැමැත්ත අයින් වෙනවද කියලා බලන්න. නේද? මේ ටික තේරුම් ගන්න නැතුව සමහර අය කෝච්චි වලට හිතන් පයින්. නේද? මේක තේරුම් ගන්නෑ මේක ලැබුණා කියලා අපි හිතාන් ඉන්න සුරංගනා ලෝකය ලැබුණා ඒකත් එපා වෙනවා. <laughs> මෙහි ඉඳන් දිව්‍ය ලෝකේ හම්බුණත් ඒකත් එපා වෙනවා. හම්බ වෙනකන් තමයි තියෙන්නේ. ඒක ඒ ඇයි එපා වෙන්නේ කියන එකත් එපා වෙන්න හේතු උනේ කොහෙ වෙනස් වෙලාද හම්බෙච්ච දේ වෙනස් වෙලාද හිත වෙනස් වෙලාද හිත වෙනස් වෙලා නේද එහෙනම් අපිට මේ තියෙන අවශ්‍යතා සියල්ල ඒ අවස්ථා ලැබුණත් හිත වෙනස් වෙනකොට එපා වෙනවා නම් හිත වෙනස් කරලා අවශ්‍යතා අඩු වැඩි කරන්න පුළුවන් වෙනවද නැද්ද? ඒක නේද? නේද? එහෙනම් මේ සම්පූර්ණ වැඩපිළිවෙල නේද? මොකද්ද? සිත වෙනස් කිරීමයි. නේද? අපේ හිත නිවැරදි පැත්තට වෙනස් කරොත් මේ ලෝකේ ඕනම තත්වයක් යටතේ අපිට සන්තෝෂයෙන් ඉන්න පුළුවන්. ඕනම තත්වයක් යටතේ සන්තෝෂයෙන් ඉන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඔය දේ ඒකයි මම කිව්වේ දැන් ඕක වැටෙන්නේ සම්මා සතියටයි. නේද? එහෙනම් සම්මා සතිය මේකයි දැනට ඕක දැනගත්තට මට තියෙන්නේ සම්මා සතියමද? කායානුපස්සනාවේ නියම සතිය තාම පහළ වෙලා නෑ. එහෙනම් මම දැනගන්න ඕන මට සම්මා සතිය විතක තියෙනවා විතක මිත්‍යා සතිය තියෙනවා ඒක දැනගන්නේ ඒ දෙක දැනගන්නෙත් ඔය කියන දෘෂ්ටි තියනවද නැද්ද? හරි දෘෂ්ටි තියනවද නැද්ද? එහෙනම් ඔය ඇති ඇති කරගත්ත යහපත් වැඩපිළිවෙල මේ වර්ධනය කරගන්නත් මොකද කරන්න ඕනේ? අපේ ජීවිතේ බොහෝ සිද්ධි අරගෙන අර ප්‍රස්තාරය ඇඳලා බලන්න ඇඳලා බලන්න ඇඳලා බලන්න ඇඳලා බලන්න ඒ ප්‍රස්තාරයට දාලා බලන දාලා බලන බලනකොට යාට තමයි ඉන්නේ ඔක්කොම. හරිද? ඒකට අමාරුවෙන් හොයාගත්තත් ඒ හොයාගන්න දේ හින්දා ආයතර බිඳුවටම වැටෙනවා. අන්න ඒ ටික 10 15 සැරයක් 20 30 සතාවක් මම අවසාන වශයෙන් කියන ධර්ම දේශනාවේ ඔය විදිහට අපි මෙනෙහි කරොත් හරිද? යම්කිසි කෑමක් හින්දා ඇති වෙන සැප වේදනාව ඔය විදිහට අපි මෙනෙහි කරනවා. යම්කිසි පුද්ගලයකින්ද ඇති වෙන සැප වේදනාවත් ඔය ක්‍රමයට මෙනෙහි කරනවා. ඇති වෙච්ච අතීතයේ වෙච්ච දේ හොඳට මෙනෙහි කරනවා. හරිද? දැන් ඔහොම ඉන්නකොට දැන් මට වර්තමානයේ යම් කිසි විදිහේ ওই වගේ සිතුවිල්ලක් එනවා. හරිද? දැන් ගොඩක් මෙනෙහි කරලා තියෙන්නේ. වර්තමානයේ මොකද කරන්නේ මට සිතුවිල්ලක් එනවා කවුරු හරි කෙනෙක් ගැන මෙයාව දකින්න ඕනේ කියලා. හරි. දැන් හිතනවා අද අද අද නම් මට මෙයාව දකින්න ඕනේ කියලා තමන්ගේ දරුවෙක් බලන්න යනවා කියලා අම්මේගොල්ලෝ හිතනවා කියනකොට නිකන් ඉන්නකොට වුණාවකටත් නේ අද නම් දකින්න ඕනේ කියලා. ඇත්තටම එයාට මොන විදිහට මතක් වෙයිද ඒක? ඒ දුක් වෙනකොට දැන් දුකයි කියලා මතක් වෙනවා. යනකනුත් දුකයි කියලා මතක් වෙනවා ඊට පස්සේ එද ගිහිල්ලා දැක්ක ගමන් සපයි කියලා මතක් වෙනවා ආපහු එනකොට දුකයි කියලා මතක් වෙනවා මේක ඇඳලා තිබ්බ කෙනාට මේ සිද්ධිය මේ විදිහට මතක් වෙනවා මොන කට්ටියක් කතා කරනව විනෝද ගමනක් යන කියලා තමයි කිව්ව වෙලාවෙ ඉඳන් දැන් වෙන දණන් ඉන්නේ මේක බොහොම හොඳ දෙයක් කියලා හිතාගෙන හරිද බලන්නකෝ විනෝද ගමනක් යන්න ඕනේ හරි දැන් මොකද්ද අපිට දැන් තියෙන සන්තෝෂේ ඒකේ ගියාම මට මේවා ලැබෙනවා මේවා ලැබෙනවා කියලා සන්තෝෂයක් තියෙනවා. සින්දු කියන්න පුළුවන් නටන්න පුළුවන් කැමැති කැමැතියත් ඒක හැපි හැපි යන්න පුළුවන්. හරිද? ලස්සන තැන් බලන්න පුළුවන්. ඒ ඒකින්ද දැන් මම ලෑස්ති වෙන්න ඕන. ලෑස්ති වෙන හැම වෙලේම තියෙන්නේ ලෑස්ති වෙන හැම වෙලේම තියෙන්නේ නේද? කෑම හදා ගන්න ඕනේ. ඔය ඔක්කොමත් එක තියෙන දුක් විඳින්න ඕනේ. නේද? අන්තිමට යන්න කියලා ගිහිල්ලා ඉඳගත්tාම ගමන මග යනකොට සින්දු කියනකොට සැපයි තමයි. හරි. අරන් ගිහව කනකොටත් හොඳයි. දැන් ආපහු එන්න හැරෙනකොට <laughs> දිගටම තියෙන කායික සහ මානසික දුක් තියෙන්නේ මොකද නේද පර්ස් එකක් ඉවරයි නේද ඔක්කොම ඉවරයි ඉතින් මේ වගේ මේවා බලපුවාම ඒව ඇවිල්ලා తాවකාලිකව යන ගමනොත් මග දිගටත් මහන්සිත්කම් තියෙනවා ඉතින් මේකේ තේරුම ඔය එක වැඩක්වත් කරන්න නැතුව නිකන් ඉන්න කියන එක නෙවෙයි ඒ කියන්නේ මේ අපි කරන දේ ගැන තියෙන තණ්හාව අයින් කර ගැනීමයි මේකේ තේරුම නිකන් කම්මැලි කරලා මොකවත් කළා වැඩක් නැහැ ඔක්කොම දුකයි කියලා නිකන් හිතියක් දුකයි නේද මේකේ තේරුම නිර්පරාධ දුකකින් අපි පෙළෙනවා ඒ තමයි අපිට ලැබිලා තියෙන දේවල් ගැන තියෙන අසීමිත තණ්හාව. එතකොට මේ වගේ අපි මේවා විශ්ලේෂණය කරලා බලපුවම මොකද වෙන්නේ? අන්නේ තණ්හාව නැති වෙලා යනවා. එතකොට අපි වෙනදා වගේම වැඩ ටික කරනවා වෙනදා වගේම විනෝද ගමනක් යනවා. ඇයි අනිත් කට්ටියත් එක්කම යන්න ඕනේ. ඒකෙන් හින්දා යනවා හැබැයි ඒක ඒක මැත්තේ නැහින්නේ පැවෙන්නේ පිච්චෙන්නේ නැහැ. ඒ කියන්නේ දෘෂ්ටිය නිවැරදි කරගත්තහම කොච්චර මානසික වෙනසකින් ජීවත් වෙන්න පුළුවන්ද කියලා බලන්න ඒකින්ද ඒවා ටික ටික ප්‍රායෝගිකව දැන් යොදන්න වේදනානුපස්සනාව කියලා වේදනාව අනිත්‍යයි දුකයි අනාත්මයි කිය කිය අපි නිකං කිය කිට ඇත්තටම අනිත්‍යයි දුකයි අනාත්මයි තමයි ඒක තමයි ඉගෙන ගන්න ඕනේ. නමුත් ඒතෙන්ට ප්‍රවිෂ්ඨ වෙන්න මේ වගේ දේවල් තමන්ගේ මූලිකව ජීවිතය ගැන නිවැරදි දැක්මකට එන්න ඕනේ. ඇවිල්ලා හිතන්න පුරුදු වුණොත් අපි ඇත්තටම සහනෙන්ම ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. හොඳයි. ඒකද ඒ වගේ අපි කටයුතු කරන්න ඕනේ. අද අපි කල්පනා කරේ දෘෂ්ටිය ගැන කතා කරන්නයි. දෘෂ්ටිය කියන්නේ මොකක්ද කියලා. මහා දත්තාක්ෂි සූත්‍රයේ තියෙන දේවල් පිළිබඳව අපි හෙටනින්දා තව සාකච්ඡා කරනවා. අද අපි කතා කරේ නිවැරදි දෘෂ්ටිය මොකක්ද කියලා දැන ගැනීම සඳහා. හොඳයි එහෙනම් හැම දිනාටම අපි ආශිර්වාද කරනවා විශේෂයෙන් නිවසේ ඉඳන් ධර්ම ශ්‍රවණය කරපු පින්වන්ත අයට මේ ධර්මයේ නිවසේ ඉඳන් ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන ධර්ම දානමය පුණ්‍ය කර්ම સિદ્ધ කරන්නේ මේ මැදිරියට ඇවිල්ලා කටයුතු කරන පිරිස ඒ සියලු දෙනාම බලාපොරොත්තු වෙන්නේ ඒ පැමිණ සිටින සියලු දෙනාගේ මේගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා කියන කාරණාව තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම නුගේගොඩ කවුරුදුව නුගගොඩ කවුරුදුව විහාරස්ථානයේ විහාරාධිපති වස්කඩුවේ ධම්මාරාම ස්වාමීන් වහන්සේට සහ පැමිණ සිටින සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීමත් ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම උතුම් ධර්මය අවබෝධ වේවා කියන අරමුණෙන් තමයි